අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න චාරාත්මක වැඩ පිළිවෙලක් එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරය ආරම්භ කරමු මල් කාන්තිට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිවාරය අපිට ආරම්භ කළ දෙන විදිහට අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ අදත් කමඨාන් සම්බන්ධ ප්‍රශ්න හයක් තියෙනවා පළවෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් පරිදි මම භාවනා කළෙමි. සක්මන් භාවනාව තුළදී මුලින්ම මම වම දකුණ ලෙස මෙනෙහි කළෙමි. පසුව পায় තබන විට විලුඹේ සිට ඇඟිලි තුඩු දක්වා ඇතිවන චලනයන් දෙස බලා සිටියෙමි. වැලි මළුවේදී මෙන්ම රණු පැදුරේදී පායට දැනෙන දැනීම් හොඳින් වැටහි. විටින් විට සිත පිට ගියද මා සිටියේ සක්මන් කරමින් නේදයයි මා මටම කියා ගනිමින් නැවත සක්මනට සිත පැමිණේ. මෙසේ සක්මන් කරන විට পায় තබද්දී পাයේ සිට උරහිස දක්වාම සියුම් ලෙස චලනය වන බව දැකගත හැකි විය. නතර නොවි රෝදයක් කැරකෙනවා වාගේ දකුණින් වමට වමටත් වමින් දකුණටත් මාරුවන අයුරු හොඳින් නිරීක්ෂණය කළෙමි. සක්මන අවසන මට දැන් පරයන්කයට යා යුතුයයි සිතුනි. පරයන්කයට ගොස් මා දැන් මෙතන යයි මෙනෙහි කළෙමි. ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමා සිටින විට ශරීරයේ අභ්‍යන්තරයේ ගැහෙන බවක් දැනුනි. ඒ දෙස ටික වේලාවක් බලාගෙන සිටියෙමි. ඉන්පසු හුස්ම රැල්ල නාසය ආසන්නයේ වදින බවක් දැනුනි. මෙසේ ආස්වාස ප්‍රස්වාස කරන විට හුස්ම රැල්ල දිහා බොහෝ වේලා වේලාවක් බලා සිටියෙමි. ඉන්පසු මට කුමක් වූවාදයි මාවත් නොදැනිනි. සමහර විට මට නිින්ද යන්නේ නැතයි සිතමි. ඒ අතරතුර කිසිවක් මට මතක නැත. ඉන්පසු එකපාරට මාව ගැස්සිලා වගේ නැවතත් හුස්ම රැල්ල වැටෙන්න පටන් ගත්තා. හිත පිට යනවා ආයේ එනවා. මෙසේ මගේ භාවනා අත්දැකීම් පවසමි. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. හිත හීලෑ නෑ. හරිම මුරණ්ඩුයි. තන තන ඇවිදිනවා. තෙරුවන් සරණයි. කවියක් විදිහට කියපන්. මේ මේකේ සඳහන් කරලා තියෙන අරමුණෙන් පිට ගිය හිත දන්නෝ අරමුණේ ඉන්න හිත දන්නෝ කය ඇතුළෙම ඉඳද්දී නොදන්න බවක් දන්න. අවස්ථා තුනක් තියෙනවා ලියවිලා පරියංක භාවනාවේ. ඉතින් මේ ප්‍රශ්න හයක් තියෙන නිසා ඕන්නම් උසාවියට ගන්න පුළුවන් කැමති නම් අත උසන්න. දීපේකන කැමතිද මේ අපේ සමහරක් හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න. එතකොට අපිට සබාවට මේක ඒක මැඩුම ඒක තලේ අපිට මේක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කැමැති දත උස්සන්න ලියපු එක නා. අර වෙන උග දිනෙක මේ ඉන්න අය නෙවෙයි ලියන්නේ කියලා. පිටරින් ගෙන අද ප්‍රශ්න ලියාගන්න. මොකද අර ගේම යන්න ඕන නිසා සමහරට ප්‍රශ්න ලියලා දානවා සංවිධාන මණ්ඩල විසින්. කවුද ලිව්වේ? ඒ තුනේ අත්දැකීම අපිට විස්තර කරනවා නම් හරිය ලොකු පැහැදිලි කිරීමක් වෙනවා. අරමුණේ හිත පිට ගිය බව දන්නවා. අරමුණේ ඉන්න බව දන්නවා. ඇතුලේ ඉන්නව නොදන්නවා. නොදන්න බව දන්නවා. අන්නේ තුනේ සංසන්දනය අත්දකපු කෙනෙක්ගේ කට උත්තරකින් එළියට ගන්න මම බැරි වෙයි. ඒක නා කැමති නැත්නම් අපිත් එක්ක හදා බෙදා ගන්න. තවදුරටත් මේ තුනේ වෙනස බලලා මේ තුනම සතියෙන් තොර අවස්ථාවල්ද නැත්නම් එකිනෙකට වැඩි එකිනෙකේ සතිය වෙනස්ද නැත්නම් තුනම සතියෙන් යුත් අවස්ථාවල්ද කියලා බලන්න. පිට අරමුණක ඉන්න ඒ බව දන්නවා. අරමුණේ ඉන්න අරමුණේ ඉන්න බව දන්නවා. කයේ ඉන්නව දන්නේ නැහැ. අන්නේ තුනේදීම සතිය ගුණාත්මක විස්තරය නැවතත් ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලට කමඨාන් වාර්තාවක් විදිහට ඉදිරිපත් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මම දැන් මෙතන සිටිමි කියා ඉඳගෙන ඉන්න ඉරියව්වට සිත යොමා සිටින විට ආස්වාසේ ප්‍රස්වාසයේ වැටහුණ නිසා සුරං රැල්ලට සිත යොමු කළා. වර එක ආස්වාසයේ දිගටත් ප්‍රස්වාසයේ කෙටිවත් ප්‍රස්වාසයේ දිගටත් ආස්වාසයේ කෙටිවත් නාසිකාග්‍රේ වැඩිවීමත් කැඩි කැඩි යන හුස්ම රැල්ලත් ඇතුළු වන හුස්ම රැල්ලත් පිටවන හුස්ම රැල්ලත් හොඳින් වැටහුණා. ටික වේලාවකට පසු හුස්ම රැලි ගණනාවක් හීන් නූල් කෑලි වගේ විශාල ප්‍රමාණයක් ගොජ දානවා දකින්න පුළුවන් වුණා. මෙසේ ටික වේලාවකට පසු හුස්ම රැල්ල සියුම් වී සියුම් වී නොදැනී ගිය විට අඳුරු අගාධයකට ගියා වගේ තේරුණා. ටික වේලාවක් මේ ආකාරයෙන් සිටින්නට පුළුවන් වුණා. ඒ කියන්නේ විනාඩි 15ක් පමණ. පසුව හෙමින් හෙමින් නැවත හුස්ම රැල්ල දැනෙන්නට පටන් ගත්තා. ඒ අවස්ථාවේදී කය නිසොල්මනේ ගලක් මෙන් තිබුණා. ඉඳගෙන ඉන්න ඉරියව්ව නිසා කයි තද ගතිය දැනුණා. පසුව කුසය තුල ඇතිවන සිහින් කම්පන ගතිද කකුලේ පැවති වේදනාද හොඳින් දැනුණා. වේදනාව දිස නොසෙල්වි බලාගෙන සිටියා. ටිකෙන් ටික කකුලේ වේදනාව දැඩිව දැනුණත් පාද මාරු කළේ නැහැ. මිසේ බලා සිටින විට ටිකෙන් ටික වේදනාව පහව ගොස් ඊතා සැහැල්ලුවක් දැනුණා. තවදුරටත් බලා සිටින විට නළල ඉදිරියෙන් රවුමක් කියන්න බැරි තරම් වේගයෙන් කර කැවෙන්න පටන් ගත්තා. එයා එය ඊට අධික වේගයෙන් එකපාරට සිතට අරමුණක් ආවා මේ තමයි සිතේ වේගය කියා. ඒ එක්කම මහා ශ්‍රද්ධාවක් සිතට දැනුණා. බුදු පියාණන් වහන්සේ පිළිමද මා ඇස් අරින විට නොදැනීම කඳුළු වැగిරෙන්න පටන් ගත්තා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ தත්ත්වය පිළිබඳ වටහා දෙනමින් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ලියපෙකනත් කැමතිද දන්නේ අත උස. ඉස්සරහට වඩින්. අපි දැන් හැම ගැහුවා පතුරු ගැහුවා කියලා ගණන් ගන්න බෑ. මොකද මේ පොඩි පතුරු ගැහිමකට තමයි මේ අර මෑණිගෙනෙන්නේ ප්‍රශ්නයක් නැහැ. මේකේ වාක්‍ය ටිකක් තියෙන අපිට ගන්න වෙනවා උසාවියේදී. මේ කියලා තියෙනවා ආනාපානේ බලනකොට ඒක ලිහිලා පුංචි පුංචි කැඩි කැඩි ගිහිල්ලා කෙදි කෙදි බවටපත් වෙලා ආනාපානේ විසිතුරු දර්ශනයක් ඊට පස්සේ ඒක නිකන් එකක් නොදැනී ගියා කියලා වගේ ජවනිකා තුනක් තියෙනවා. අන්නේ ටික වාක්‍ය ටික අපිට නැවත ඇහෙන සලස්සන්න පුළුවන්. ටික වේලාවකට පසු හුස්ම රැලි ගණනාවක් හීන් නූල් කෑලි වගේ විශාල ඊටත් ඉස්සර වාක්‍ය දෙකක් කියන්න වර එක ආශ්වාසයේ දිගටත් ප්‍රශ්වාසයේ කෙටිවත් ප්‍රශ්වාසයේ දිගටත් ආශ්වාසයේ කෙටිවත් නාසිකාග්‍රේ වැඩිමත් කැඩි කැඩි යන හුස්ම රැල්ලත් ඇතුළු වන හුස්ම රැල්ලත් පිටවන හුස්ම රැල්ලත් හොඳින් වැටහුණා. ටික වේලාවකට පසු හුස්ම රැලි ගණනාවක් හී නූල් කෑලි වගේ විශාල ප්‍රමාණයක් ගොජ දානවා දකින්න පුළුවන් වුණා. මෙසේ ටික වේලාවකට පසු හුස්ම රැල්ල සියුම් වී සියුම් වී නොදෙනී ගිය විට අඳුරු ආගාධයකට ගියා වගේ තේරුණා. හරි. ඒකේ තමයි ඉස්සෙල්ලා එක්කන ඔතෙන්ද ගෙනල්ලා අතෑරියා. ඒ විතරක් නෙවෙයි මේ උසාවියට එන්නෙත් නැතුව අප ඇතෑරියා. දැන් මේක නයි ඊට වඩා පොඩ්ඩක් ඉස්සරහට මේක ගෙනියලා තියෙනවා. හැබැයි උසාවියටත් ඇවිල්ලා ඉන්නවා. එතකොට ආනාපානයි කියන්නේ දිගට කොටියට පේනකොට දිග කඹයක් වගේ එකක්. ඒක කපල කපල දැම්මොත් එහෙම කැඩි කැඩි යන වගේත් පේනවා. මේ කඹේ ලිහුවොත් ළඟ වැටලා තියෙන පැත්තට අනිත් පැත්තට අන්තිමට කෙඳි ටිකක් තියෙනවා. නමුත් මේ කෙඳි ටිකේ කඹේක ශක්තිය නැහැ. ඉතින් ඒ නිසා මේ කෙඳි ළඟ වැටෙන්න ඕනේ. එතකොට තමයි මේකේ ලණුවක්, තේඩාවක්, කඹයක් වඩටපත් වෙන්නේ. ඊට පස්සේ ඒ කඹයකින් අලියෙක් බඳින්න පුළුවන්. මතර පුංචි පුංචි කෑල්ලක් ගත්තොත් ඒව එකකින්වත් නෑ ඉරටු කූරු දෙකක්වත් අල්ල බැඳ ගන්න බැරි තරම්. ඉතින් සාර තොගේන තියෙනකොට බොහොම හයිය ශක්තිමත් කඹයක් වගේ අපි වස්තුවක් විදිහට පාවිච්චි කරනවා. මොකද ඒ වගේ පේන කඹේ ලිහලා බලලා ඒ කොච්චර ඕලාරිකද කොච්චර සියුම්ද මේක කිසිම ගුණයක් ගන්න බෑ කැඩි කැඩි යනකොට. ඉතින් ඒකට සාමාන්‍ය ලෝකෙන් බලනකොට නම් කඹේ දිරලා කඹේ ලිහිලා වැඩක් ගන්න බැරි තත්ත්වයක්. ඉතින් ඒ නිසා අපිට ඕනේ කඹේ දඟලලා දඟ වැටුණාට පස්සේ ඒකෙන් අපිට අලියෝ බඳින්නයි නැවබඳින්නයි අවශ්‍යයි. ඔය ਸਰවචන්ස පෙන්නෝක ගලවලා බලන්න ගලවලා බැලුවට පස්සේ කොච්චර හයියක් නැහැ. ඒ පුංචි පුංචි කෙදි මෙච්චර ලොකු දේවල් බඳින්න බෑ. ඒ නිසා අපේ ඉස්සරහ තියෙන මහ විශාල මේ අභියෝගය පුංචි පුංචි කෑලි වලට කඩලා ගත්තොත් ඒව කඩන්න පුළුවන්. ඒක කියන්නේ නලාගාරංග කුංජරෝ. විශාල උණ විශාල උණු පඳුරක් නැතිගේ ඇතෙක් බැලුව බැලමට ඇතා වගේ දහ ගුණයක් විතර ලොකු වෙන පඳුර. නමුත් එක එක බට ගහලා ගලවන්න ගත්තොත් ඇතාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි මේ සංසාරේ තණ්හාව නැත්නම් මේ අවිද්‍යාව දඟ වැටුනොත් කඩන්න බැරි තරම්. භාවනාදී කරන්නේ මේක පතුරු ගහලා බලනවා. මේ පතුරු ගගා ඉන්නකොට හැම වෙලාවෙම පතුරු ගහන්නේ උගලට දඟ වැටෙන එක වෙන්නේ. හයියෙන් හුස්ම ගන්න යනකොට දඟ වැටෙනවා. ඉක්මනට මේක අවබෝධ කරන්න ඕන කියලා දඟ වැටෙනවා. ඔහේ මේක දිග අතකකයි ඉන්නකොට ඒක තැනකදී දඟ ලිහෙනවා. අනිත් පැත්තට ගියාට පස්සේ පේනවා කෙන්දි කෙන්දි කෙන්දි කෙන්දි අයින් කරන්න පුළුවන්. ඒක අයින් කරනවා කියලා කියන්නේ අරමුණට ඇතුළට බහිනවායි කිය. අරමුණම අත ගාලා අත ගාලා අත ගාලා ඇතුළට ගියාම පුදුමාකාර විවේක තැනකට යනවා හිත. ගියාට පස්සේ මොන අරමුණක් ආවත් ඒක අර ඉස්සලා ගත්ත අභ්‍යාසය නිසා ඒක දිගහැරිලා පෙන්නන්නේ. කෑලි කෑලි වෙලා පෙන්නන්නේ. කුඩු කුඩු වෙලා පේනවා. ඉතින් ඒකවත් අරමුණ නැහැ එතකොට. කුඩු කුඩු වශයෙන් බලනකොට අරමුණ නැහැ. එතකොට වෙන්නේ අරමුණ නැති තැනකට ගියා වගේ. නමුත් ආයෙත් අර කුඩු වලින් එකතු වෙලා කෙන්දි හැදිලා කෙන්දි වලින් කෑලි වෙලා ආයෙත් උස්ම පේන්න පටන් ගන්නවා. ආයෙත් බොඳ වෙනවා. ආයෙත් එකතු වෙනවා. මෙන්න මේ විදිහට මේ සංසිද්ධිය තුල ඉස්සරට ආපු නිසා අපි ආහනවා මෑණියන්ගෙන් කඹේ වතෙන් පේන ආනාපාස්වාස් සතියත් කැඩි කැඩි වෙලා යන වෙලා තියෙන සතියක් කෙති කෙති වගේ වෙලාවෙ ගොජේට වගේ පේනකොට තියෙන සතියක් මොනක්වත්ම නැහැ කියන සතියත් අරගෙන බැලුවොත් මේ සති හතරේ කුසලතාවල දක්ෂතාවල වෙනසක් පේනවද නැත්නම් එක සතියේද මේ දිගට අරමුණු විවිධ පැති වලින් පෙන්වන්නේ කියලා අහුවොත් මොකද කියන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ වෙන වෙනම තමයි හුස්ම රැල්ල දැක්කේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම කැඩි කැඩි යනවා. ඊට පස්සේ ඉස්ලාම් දිගට ඊට පස්සේ කැඩි කැඩි යනවා. ඊට පස්සේ ගොඩාක් ගොඩාක් ගොඩ දාන ප්‍රමාණයක් දැක්කේ. ඒ එක එක වෙනස් විදිහට තමයි දකින්න පුළුවන්. ඒ හරහා තිබුණ සතිය වෙනස් වෙනවද වැඩුණද කැඩුණද? වැඩුණා. සතිය වැඩිම සිද්ධ වුණා. එතකොට මේ වැඩිච්ච සතියට දැවත යන්න ඕනේ නම් ඒක හොඳයි කියලා හිතලා ඒක යන්න ඕනේ නම් මොන වගේ උපස්ථානයක් මොන වගේ අනුග්‍රහයක් මොන වගේ කරුණු සලසා දුන්නොත් නැවත ඒ අර හොඳට දියුණු වෙච්ච සතියට යන්න පුළුවන් වගේ කියලාද හිතෙන්නේ? ඒ කියන්නේ මම ඊටම් සිහියෙන්ම බලාගෙන සිටියා. ඒ වෙලාවෙත් හිතුණා මේ ඒ සිහිය දිගටම පවත්වාගෙන යන්න ඕන කියලා මේ ඉදිරියට යන්න. ඒක පවත්වා ගැනීම සඳහා තමන්ගේ ඥානය, සාමාන්‍ය බුද්ධිය, අනුග්‍රහය මොන වගේ වෙන්න ඕනද? අපි මොන වගේ සතියට මොන වගේ අනුග්‍රහයක් කරන්න ඕනද යෝගාවචරයා? ඔය කියන ගැඹුරු සත්‍යයට යන්න. ඒ කියන්නේ තම ඒක උමනාවෙන් බලාගෙන ඉන්න ඕනේ ඒක දිහා. උමනාවෙන් බලාගෙන ඉන්න ඕනේ. I think ඒකට කරුණු තව එකතු කරනවා නම් මේ වෙච්ච දේ වැරද්දක් නෙවෙයි කියලා දැනගන්න එක තමයි වැදගත්ම දේ. උගෝදෙනෙක් කියනවා බලන්න පරමුණ කැඩි කැඩි ගියා, කෙඳි කෙඳි වෙලා ගියා, ගොජයක් වෙලා ගියා කියනකොට උගෝදෙනෙක් හිතනවා මේ අරමුණ කැඩි කැඩි යනකොට අරමුණ කෙඳි වෙලා යනකොට සතිය කැඩිලා ගියා. සමාධිය කැඩිලයි කියලා. අනේ අර නැති වෙච්ච අරමුණ ආයල බේවා කියලා අන්ට බින්දිච්ච කලයක් වගේ. කලේ බින්දුනට කෑලියට මොනක්වත් වෙන්නේ නැහැ. ටික වෙලා ගියාම ආයෙ කලේ හරි ගිහිල්ලත් පෙන්නවා. කෙන්දි කෙන්දි වලින් ආයෙ ආනපනේ හරි ගිහිල්ලා පෙන්නවා. මේ කඹේ තිබුණ ආයෙ කෙන්දි වෙලා පෙන්නවා. ඔන්න ඕකදී බලාගෙන ඉන්නවයි කියලා කියන්නේ මොනවත් නොකර ඒකට ඒ රංගනේ රඟන්න බලාගෙන ඉන්න නම් අනිච්ච සංඥාව තියෙන්න ඕනේ. අපි මේ නිට්ටයයි ඝන බහලයි කියන දේ මොනම නිට්ටය භාවයක්වත් නැහැ කුඩු කුඩු වලට ගියාට පස්සේ. ඉතින් ඒකට මේක හරි දෙයක් කියලා තේරුම් ගන්න එක මේ භාවනාවේ දියුණුවක් කියලා තේරුම් ගන්න එක මේ ප්‍රතිපදාව ඉදිරියක් කියලා තේරුම් ගන්න එක තේරුම් ගන්න ගන්න අරමුණ බොඳ වේගන බොඳ වේගන යනවා අරමුණ බොඳ වෙනකොට කෙලස් බොඳ වෙනවා නමුත් සතිය බොඳ වෙන්නේ නැහැ සතිය බොහොමත්ම ශක්තිය තියෙනවා ඉස්සල යෝගාවචරය කියන මට ඒ වෙලාව මොන වුණාද කියලා දන්නේ නැහැ කිය. මේ වගේ අතරමැදි අවස්ථා දන්නවනම් නොදන්න තැනකට යන බව හොඳට තේරෙනවා. මේ අකරතැබ්බයක් හෙලකට පල්ලයක් ඇදගෙන යනවා වගේ නෙවෙයි. හොඳට තේරෙනවා. ඊට පස්සේ විවේක තන කියනකොට ආයෙසරයක් හුස්ම රැල්ල හැදීගෙන එනවා. අර කෙන්දි වලින් කෑලි වෙලා කෑලි වලින් හුස්ම හැදීගෙන එන්න වගේ නිකන් උණු කරපු ඉටි ටික ආයෙ ඝන වේගෙන එන්න වගේ. හොඳට තේරෙනවා. ආයෙ උණු වෙනකොට ආයෙ දිය වෙනවා. ආයෙ ඝන වෙනවා. අන්න ඔය සංසිද්ධිය බොහෝ වෙලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සංසිද්ධියට මගෙන් කෙරෙන දෙයක් නැහැ. මේක දිහා බලහන් ඉන්න ඕනේ. මේක වැරද්දක් කියලා හිතන්නේ නැතුව යන්න ඕනේ. මේක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා දැනගෙන යන්න ඕනේ කියලා කිව්වොත් තමයි තේරෙන්න පටන් අරගනි. මේ හරහාට යනකොට මේ මට්ටමට යනකොට සත්‍ය වැඩිවීමට වීරිය අවශ්‍ය නැහැ. වීරිය කරන්නේ නැතුව එහෙම මෙයාට දී වෙන්න අරින්න ඕන ආයෙ ඝන වෙන්න අරින්න. ආයෙ දී වෙන්න අරින්න ආයෙ ඝන වෙන්න අරින්න. අන්න එක දිහා බලනකොට පේනවා භාවනායි බේම යනවා මම ඇඟිලි ගැහුවේ නැත්තම්. එතකොට අර ඒක දියාරු වෙලා ගිය වෙලාවේ මම නැහැ. ඒක අපි කියන්නේ මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ කියලා. ඇත්තට මොන වෙලා නෙමෙයි මම නැහැ. දැන් මේ වෙලාවේ සක්කාය දිටියේ නැහැ. ඉතින් ඒක අගර දැබ්බයකට ගන්නවත් ගත්තොත් එයා ඇපනූල් ගැට ගන්නවා. මට තනිකන් දෝෂයක් ඇවිල්ලා මහා පාළුවක් දැනෙනවා. අන්ධකාර තැනකට ගියා. නොදන්නා තැනකට ගියයි කියලා ආයෙත් සැරයක් මම යගෙට ගන්න. එහෙම නැත්තම් ඇස් දෙක ඇරලා හරි මම යගෙන්න ගන්න. ඉතින් කොච්චර කාලයක් ඇයිද අපිට එහෙම මේ මම නැතුව සක්කාය දිට්ඨිය නැතුව මේ සිදුවෙන ජවනිකාව දිහා බලාගෙන ඉන්න මේ සිදුවෙන දෙයට වෙන්න ඇරලා එතකොට පෙන්වන දෙයට අපි කියනවා පටිච්ච සමුප්පාදේ හේතුඵල ධර්මේ විතරමයි වැඩ කරන්නේ මම ඇඟිලි ගහන්නේ නැහැ මම ඇඟිලි ගහන කිසිම තැනක හේතුඵල ධර්මයක් පිරිසිදු නැහැ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය peerෙන්නේ නැහැ ඒක නිසා මේ වගේ දෙයක් වෙනකොට ඒ වගේ ඝන බහලව වෙනවා කැඩි කැඩි පේනවා කෙඳි කෙඳි වගේ ගොජේ පේන නිසා නොපෙණියනවා කියන එක තව අවස්ථා රාශියක් තියෙනවා. ඒ හැම එකක්ම තව තව පුංචි පුංචි අවස්ථා රාශියක් තියෙනවා. ඔක්කොම දැක ගන්න සුළුව මේක බලන්න නම් මේ හරි පාරක යන්නේ කියන විශ්වාසය එන්න ඕනේ. ඒ විශ්වාසයට අපි කියනවා සද්ධාව කියලා. යම් කිසි කෙනෙකුට මෙහෙම යද්දි සැකනම් එයාට අපි කියනවාට සද්ධාව නැහැ කියලා. බුදුන් කෙරේ සද්ධාව නැහැ, ධර්ම කෙරේ සද්ධාව නැහැ, සංඝයා කෙරේ සද්ධාව නැහැ, සීල කෙරේ සද්ධාව නැහැ. ඒ නිසා මේ සද්ධාව කියන්නේ මුලින්ම තියෙන ප්‍රසාද සද්ධාව, අමූලික සද්ධාව නෙවෙයි, ඕකප්පන සද්ධාව. ඒක කැඩෙන්න කැඩෙන්න සද්ධාව වැඩෙනවා. මේක කැඩෙන්න කැඩෙන්න සතිය වැඩෙනවා. කැඩෙන්න කැඩෙන්න චිත්ත ශක්තිය වැඩෙනවා. කැඩෙන්න කැඩෙන්න අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඉතින් ඒකට ඉස්සරහට යන්න පුළුවන් ශක්තියක් එනවා. ඉතින් ඒක මේ සබාවක සාකච්ඡා කරනකොට කෙනෙකුට හරි පාර තේරුම් ගන්න ලේසි. මොකද මෙතන ඉන්න කවුරක්වත් නැහැ උතෙන්ට නොගිය කෙනෙක්. හැම කෙනාම එතෙන් යනකොට බය වෙලා හැම වෙලාවෙම දෙයියන් ඇඳින්න පටන් ගන්නවා, ඇපනෝල් දාන්න පටන් ගන්නවා, තනිකන් දෝෂ කතා කරනවා. ඉතින් ඇඟ මහා විලෝපන කරනවා. නෑ වෙන දෙයක් වෙච්චාවයි කියලා යන්න මගේ ප්‍රසිද්ධ සාකච්ඡා යන්න ඕන. එහෙම නැත්නම් හිතන්නේ මේ මවාපෑම් කරනවා. කිසිම මවාපෑමක් නෑ. මේ මෑනුවල් ඊනට වැඩිය මේ අරමුණ ගිවියන අවස්ථාව බොහෝමත්ම විසිතුරුයි. හැබැයි මේක අවමංගල්‍යයක් මේක මරණයක් මේක නැති වී යෑමක් කියලා බැලුවොත් ඉතින් එයාට හුස්ම ගන්න බැරුව යනවා සංකා දෝෂ එනවා තනිකන් දෝෂ එනවා වක්කාර ලක්ෂණ පහළ වෙනවා එහෙම නැත්නම් ආසාත්මක ලක්ෂණ පහළ වෙනවා භාවනා ලෝකේ ඉන්න හුඟකට ඒ දැඟලිල්ල තියෙනවා මොකද මේක ඉදිරියට යන්න හරි පාර කියලා දන්නේ නැති නිසා ඒ නිසා මෑණියන්ට කියන්න තියෙන්නේ මේක නැවත නැවත සිටීම සඳහා කුමක් කළ යුතුද ඒක දිගට වෙන්න අරින්න ඒක පරියන්කේදී මේ වගේ චක්‍ර 7 8 9 10 20 30 වෙනකන් දිගට කරන එකයි කරන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහට ආවට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. මම භාවනාවට ආධුනිකෙක් වෙමි. පරයන්ක භාවනාවේදී පසුගිය දින කිහිපෙම භාවනාවට වඩා මට නිින්ද ළඟාවිය. ඊයේ දිනේදී දැඩි අදිෂ්ඨානයෙන් යුතුව මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් හුස්ම රැල්ලට හිත යොමු කෙරුවෙමි. නිින්ද පැමිණියේ නැත. විටින් විට සිතුවිලි වලින් බාධා පැමිණුණත් සිහියෙන්ම හුස්ම රැල්ල දෙසම බලා සිටියෙමි. ඉහළට ගන්නා හුස්ම සිසිල් බවත් හෙළන හුස්ම උණුසුම් බවත් වටහා ගතිමි. තවද ප්‍රශ්වාසයේ දිගු බවත් කැඩි කැඩි සිදුවන බවත් දිටිමි. එක් හුස්ම වාරයක් අතර හුස්ම නැවතීමද සිදුවිය. මෙසේ ඒ දෙස බලා සිටියේදී කය දැඩි වෙන බවත් වැටහුණි. මෙසේ හුස්ම රැල්ල දෙසට බලා සිටියේදී කය ගල් වූ ස්වභාවයක් දැනුනි. දෑත් ගලවා ගන්නට සිත්විය. එහෙත් එහි තද බවම පැවතියේය. ධර්මදේශනාවේදී පහදා දුන් පරිදි පඨවි ධාතුව සිරුර පුරා ක්‍රියාත්මක වන බව වටහා ගතිමි. සක්මන් භාවනාව මළුවේදී සක්මන් භාවනාව ආරම්භ කළෙමි. විටින් විට සිතුවිලි ගලා ආවේය. එහෙත් ඒ තුල හිර නොවි සක්මනේ වේගය වැඩි කරමින් අරමුණ තුලටම පිවිසෙන්නට උත්සාහ කළෙමි. දකුණු වම ලෙස සිහියෙන් යුක්තව දිගටම සක්මනේ යෙදුණෙමි. මෙලෙස සක්මනේ යෙදෙනා විට සිතුවිලි ක්‍රමෙන් තුනී විය. මද වේගයෙන් සක්මන් කරමින් සිටි මා ඊතා සෙමින් සක්මන තුල යෙදෙන බව දුටුමි. මළුවේ පා ඇතිලි ඇතිලි පා මාරුවන බව දැනගතිමි. මෙසේ වේලාවක් සක්මනේ යෙදෙනා විට බෙල්ලෙන් උඩ කොටස තද බවක් දැනිනි. විටින් විට දැස්ද පියවිය. එවිට දෙපා පැටලෙන බවක්ද දැනුනි. ගරු ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියටත් ගෙන යාම සඳහා අවවාද හා උපදෙස් දෙනමෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ඇතුව බවුන් වඩන්නට දීගා සිට ලැබේවායි පතමි. ඔය මේකේ වார்த்தාවේ මුල් කොටස අහනකොට අපි මෙතෙක් කියලා කතා කර හිටපු කාලයක් අරගෙන කරන වැඩේ එක හුස්මක් ඇතුළත දකින්න පුළුවන්. එක හුස්මක ගෙවෙනවා බලනකොට හුස්ම රැල්ල හුස්ම මුළු හුස්ම ගෙවෙනවා ප්‍රශ්වාසය ගෙවෙනවා හොඳට දැක්කනම් ඒක ඇතුළත සම්පූර්ණ කතාව තියෙනවා. සම්පූර්ණ ප්‍රශ්වාසය ගෙවිගෙන යනකොට ඒකට මූර්තිපුණු ස්වභාව, ගති, ලක්ෂණ එහෙම නැත්නම් ආකාර ඔක්කොම පච වෙලා යනවා. වෙන දෙයක් බවටපත් වෙලා අන්තිම සම්පූර්ණයෙන්ම නැතිලා තමයි ප්‍රසවාසය ඇති වෙන්නේ. ඉතින් අපිට මේ අතරමැද ඉවසන්න බැරි නිසා අපි ආස්වාස ඉවරෙන් ඉස්සෙල් ප්‍රසවාසයට පයින්. ආස්වාසේ නිමාව දකින්නේ ප්‍රසවාසයේ නිමෙන්න ඉස්සෙල් ආස්වාසයට පයින්. අපේ හිතේ වගේ අරමුණෙන් අරමුණට පයින්නවා මේකේ එකකවත් නිමාව දැකලා නැහැ. ඉතින් ඉස්සෙල් පන්නකොට එහෙම පේන්නේ හුස්ම සම්පූර්ණයෙන්ම නතර වෙනකන් තමයි. නමුත් ඒක දැකලා ඒක හරි. ඒක තමයි කරන්න ඕන කියලා බැලුවොත් වාඩි වෙලා එක හුස්මට හිත දානකොටම ප්‍රශ්වාසය ගෙවෙනවා තේරෙනවා. ඒක නිකන් රත් වෙච්ච පිහකින් බටර් කෑල්ල කැපුවා වගේ කා ආගෙන බයි. ඊගාව තායසරයක් ප්‍රශ්වාසය මත වෙනකන් ඉඳලා ආයෙක ගෙවෙනකන් බැලුවොත් එහෙම පුදුමාකාර සාන්තිකර තැනකට ගිහිල්ලා තමයි ප්‍රශ්වාසය ගෙවෙන්නේ. පුත්තජනය කවදාකවත් දකින්නේ නැහැ. මොකද යාට ඒක බය එලවන සුළුයි. යාට පාළු වෙන සුළුයි. තනිකන් දෝෂයක් එනවා. නොදන්න තැනකට ගියයි කියලා. ඒ කියන්නේ දන්න දුකට හරීම කැමැති නොදන්න සැපත්තට වැඩිය. ඒ නිසා අපි දන්න දුක හොයාගෙන යනවා. කොච්චර මිහි අමිහිරි වුණත් ඒකට කියනවා කරවිලේ ඉන්න පණුවා කරවිලට ප්‍රේම කරන්නවා. ඒ තිත්ත උනාට ඌර හිතිත් රසක් දැනෙන ඕක කාගෙන යනවා. ඒ වගේ ප්‍රත්‍යඥය කියන්නේ ඌවමනාවෙන් ආසාවෙන් කක්කා අරගෙන කක්ක කනවයි ගා ගන්නවා. ඒ කක්කාට පුදුම ආසයි. මගේ ගෙදර මගේ දරුවන්ගේ මගේ ආගමේ මගේ දේශයේ ප්‍රශ්න කියලා ඒ ටික බදාගත්තාම ඒ ටික නැතුනම හරියන්නේ නැහැ. ඒකම ඕන. නිසා පුත්තජනයාට ආය කවුරුත් උහුණියම් කරන්න ඕනෙත් නැහැ. කායගම දේවතාවයක් ඕනෙත් නැහැ. එමන්සක තියෙන තකතිරුකම සාපයක් වෙලා තියෙනවා. එමන්ස ඇතුළේ තියෙන තකතිරුකම හුණියමක් වෙලා තියෙනවා. හොයන්නෙම අර දන්න ගඳ. ඒ ගඳට තියෙනවට සනීපයක් දැනෙනවා. නමුත් අර හුස්ම ගෙවෙනකොට පේන මේ විහිතුරු වෙලා යන ගතිය මම නැත්තම් කියනවා ගෙවෙන ගතිය භයානක දෙයක් විදිහට පේන්නේ. මත ඒක බලන්න කියලා බැලුවොත් අප්‍රමාදිය කියලා බැලුවොත් ඉස්සලා ඒක බල්ල බල පුරුදු වෙච්ච කෙනාට පේනවා හැම හුස්මක්ම නිවනක් කියලා. හැම ආස්වාසයක්ම ආස්වාදයක් කියලා. නා පුතඥ සමහරට කෝටි ගණන් හුස්ම ගන්නවා එක හුස්මක්වත් හරියට දැකලත් නැහැ. බලන්න ගියත් පේන්නෙත් නැහැ. මොකද අර තුනී වෙන පැත්තට පුදුම බයක් තියෙනවා. හට ගන්න පැත්තට තියෙන ආසාව නිසා ඒ නිසා මේ මුල් කොටසේ පේනවා එක හුස්මකට මේ කතන්දරේ තියෙන. ඊට පස්සේ විස්තර දක්නාසුලෝ ගියොත් සක්මනේ පුදුමාකාර තොරතුරු තොගයක් තියෙනවා. කියලා ඉවර කරගන්න බැරි තරම් තොරතුරු තොගයක් තියෙනවා. මේ හතර මහා භූතයන් සම්බන්ධව, බර සම්බන්ධව, සෞඛ්‍යල සම්බන්ධව, එකලස සම්බන්ධයෙන්, මුලැමැදාග සම්බන්ධයෙන් ඉතින් ඌට යන්නේ දුවට හිත එකලස් වෙච්ච වෙලාව. හැම වෙලාවෙම යන්නේ නැහැ. ගිය වෙලාවේ වෙන්දටත් වඩා වෙනතරට වඩා ගැඹුරට ගියොත් තේනවා මේ ධර්මයේ හැම තැනම තියෙනවා. හමන හුළඟේ ධර්මයේ තියෙනවා. ගලන වතුරේ ධර්මයේ තියෙනවා. දැල් වෙන ගින්නේ ධර්මයේ තියෙනවා. පටවි ධාතුවේ තියෙනවා. ඉතින් අපිව තණ්හාමාන දිට්ඨිය වලින් බැලුවොත් කෙලෙස් උපදිනවා. තණ්හාමාන දිට්ඨිය අයින් කළා මේකේ ස්වභාවය බලන්න ගියොත් ඒකේ මේ ඉන්දියාවේ දඹදිවර ගිහිල්ලාම යන්න ඕනේ නැහැ නිවන් දකින්න. ඕන තැනකට යන්න පුළුවන්. ඒ නිසා අර තුන් දෙවෙනි එක අපි කතා කරපු මෑනුවලි එකකටත් වඩා මේකේ පේන තියෙනවා එක හුස්මකම මේ සියලු විස්තර තියෙනවා. අන්නේව දැක ගන්නා සුළුව පළවෙනි එක්කනාලිය වරචනය, දෙවෙනි එක්කනාලිය වරචනය, තුන්වෙනි එක්කනාලිය වරචනය බැලුවොත් ටික ටික ටික ටික ඒ විස්තර පැත්තෙන් ඉදිරියට යamak වගේ තමයි පේන්නේ. අපි බලමු හතරවෙනි එක කොහොම හිටියද කියලා. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සක්මණෙන් පසු පර්යංකයට පිවිසෙමි. ආශාස ප්‍රස්වාස වාර 4ක් 5ක් පමණ ගතවන විට හුස්ම රැල්ල නොදෙනී යයි. ඒ සමගම කයද නොදෙනී ගොස් හැඟීම් දැනීම් නැතිව හිස් අවකාශයක හුදකලා වී ඇති බවකි හැඟෙන්නේ. එලෙසින්ම බොහෝ වේලාවක් ගත කළ හැක. ඉන්පසු කුමක් කළ යුතුදයි ගරුතර ලොකු ස්වාමින් වහන්සේ මට පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට වහ වහාම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔය මේ මෑනුවලි වාර්තා වෙ තියෙනවා එහෙම සම්පූර්ණ නැතුණාට පස්සේ ඒ ඒක හුඟාක් වෙලා ඉනකොට ඒක විසින්ම ආයෙත් වෙ නැති වෙච්ච අරමුණ ගෙනල්ලා හදලා පෙන්නනවා ඊට පස්සේ දැන් භාවනාවට පටන් ගත්ත කෙනෙක් වගේ දෙවෙනියට මතුවෙන දෙවෙනි චක්‍රයේදී මතුවෙන අරමුණ බලලා හිටියොත් අර වගේම ආයෙ නැති වෙනවා ඉතින් මෙයා මේ පළවෙනි චක්‍රයේ නිමා වෙනකොටම දෙවෙනි පටන් ගන්නට ඉස්සෙල්ලා හිතේ සැකයක් ඇතිවිලා කුකුසක් ඇදවිලා දැන් මට මොකක්වත් නැතුණා දැන් මම මොකද කරන්නේ කියලා. ඒ සැකේ ආවොත් ඔය ඉස්සරහට වෙන්න තියෙන දේ නිසිනින්ද වෙන්නේ නැහැ. ඒක නිසා නිසකව යන්න අනිත් දවසේ ඔම නැති වෙන බව ඇත්ත. ඊට පස්සේ නැති වෙච්ච දේෙන් ඇති වෙච්ච බව වෙනවා. ඊට පස්සේ ඇති වෙච්ච දේෙන් නැති වෙච්ච බව වෙනවා. ඉතින් ඒකට අපේ ලොකු සංසේ පාවිච්චි කෙරුවේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වීම කියලා. ඉතින් ඕක තමයි අයින්ස්ටයින් E mc2 කියලා සමීකරණයක් ලිව්වේ. ඉතින් ඌට දුන්න සම්මානයක් ගිය අවුරුදු 100ෙම පහළ වෙච්ච ලොකුම විද්‍යාඥයයි කියලා. අපේ ලොකු සංසලට මොනක්වත් හම්බුන්නේ නැහැ. ඔකට වැඩි විස්තර කියලා තියෙනවා. මොකද අර ඒගොල්ලෝ කියන විදිහට ABCD වලට දාලා කියන්න දන්නේ නැහැ. මේ අත්දකින්න එක බලාහන ඉන්නකොට බලාහින්ද නැති වෙනවා. නැති වෙදී බලනකොට ඇති වෙනවා. ඇති වෙන දෙබල බලන නැති වෙනවා. මෙන්න මේක දැකලා දැකලා නැති කෙනෙක් එක්කෙනෙක්වත් නැහැ. අවශ්‍ය වෙන්නේ දැක්ක බවට සාක්කියට කාට හරි ප්‍රකාශ කෙරුවේ නැත්තම් ආනිසංස නැහැ කියලා දැනගන්න. Taman දැකපු එක කාටද ප්‍රකාශ කරුවේ නැත්නම් ආනිසංස නැහැ. තුන්වෙනි එක ඒ ප්‍රකාශ කරපු දේ අනිත් කෙනාට වැටහුනේ නැත්නම් ආනිසංස නැහැ. ඒ නිසා භාවනා කරලා බෑ. භාවනා කරපු දේ පුළුවන් තරම් ගොළු භාෂාවෙන් වගේ බහතෝරන වගේ ලියන්න පුරුදු වෙන්න. පුරුදු වෙලා බලන්න අනිත් කෙනාට තීරුම් කරලා දෙන්න බෑ. කී සැරයක් ලියන්න වේද අනිත් කෙනාට හරියට කැඳේ කළ බීර වගේ මේක තේරෙන්න ලියන්න. ඉතින් ඒකටයි බුද්ධ ශාසනය කියන්නේ. ඒකටයි මේ සාකච්ඡා කරන්නේ. අත්දැකලා තියෙනවා හැම කෙනාම අත්දැකලා තියෙනවා. වැඩක් නැහැ. ඒක නිකන් මණිකයේ කලේ පය වැදුනට කන ඇහිඳලා ගනීද කියන. පය වැදුනට ඒක ඇහිඳ ගන්න එපා. බරගලක හැප්පුණේ කියලා කි අම්මට කියලා ගලට බැන බැන ගිහිල්ලා හරියන්නේ නැහැ. අහුල ගන්නවා. අහුල ගත්තාම මේක මණිකක් කියලා කනට තේරෙන්නේ නැහැ. කනා ගිහිලද විශ්වාසවන්තයෙකුට අහන්න මෙන්න මේ මාසි නමන්න මේ ගලක වෙන්න පොඩ බලපං ඔබට ඇත්ත එක තියෙනවනේ කිව්වා ඒ මාසයක් කිව්වොත් යකෝ මේක මණිකක් කියලා මොන සහෝදරකමයි. එහෙම නැත්නම් පය වැදුනට පස්සේ ඒ ගලට බැනලා යනවා. ඒ තමයි පෘථජ්ජනය. එතන පෘථජ්ජනය අය දකින්න දේ ගොළුෙක් දකපු හීනයක් වගේ කියන. මෙයාට කියා ගන්න බෑ. නමුත් මේ වගේ සභාවකට ආවම අපි ওই වැරදුනක් කමන්නේ. හරියට කමන්නේ අනේ සාංශ මට බණින්න නම් එපා කියලා ලියන එකයි තියෙන්නේ. මම බණින්නේ නැහැ. අනේ අම්මා තමයි එහෙම කතාව. ඇත්තෙම නෑ මම බොහොම ප්‍රේමෙන් ආදරෙන් කරුණාවෙන් වැඩ කරන්නේ. ඒ ලියන දේ තේරෙන්නේ නැත්නම් ලියන දේ කාටවත් sannivediyුනේ නැත්නම් වැඩේ වෙන්නේ නැහැ. ඔය දොස්තරලා ලියුම් ලියන හොර ලියුම් මේ නර්ස්ලට කියවන්න බෑ. ඉතින් නර්ස් ෆාමසිස් කාවට රයම්. ටක් ගාලා කියනවා. අර දොස්තරලා ලියන්නේ අර අමුතු අකුරු වලිනේ. ඉතින් නර්ස් දන්නවා මේකේ මොකක් හරි සෙනෙහ කොලයක් බව. ඒකට කියවන්න බෑ. ඉතින් හැන්දෑ වුණාට පස්සේ ෆාමසිස් කෙනෙක් ගාට කියලා කියනවා මෙන්න මේ පොඩ්ඩක් බලලා මේ බේත දෙන්න කියලා. ෆාමසිස් ගා බේත නෑ. ලියුමේ ලියලා තියෙන එක කියවතයි. ඉතින් හැමෝටම මේ ওই භාෂාව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් තාම ඉපදිලාවක් නැහැ මේ ලෝකේ. මේ අපි කතා කරන ලෝකෙට ඉපදිලාවක් නැහැ. ඒ නිසා වෙච්ච දේ හෙලිකරනද හෙලිකරන එක වැදගත්යක් වෙන දෙයටත් වගේම ඒක තව කාටද තේරෙන්න ඕනේ. ඒ අතින්නම් කිසිම කෙනෙක් තාම මොන්ටිසෝරි පන්තියවත් නැහැ. වෙච්ච දේ වෙච්ච හැටියට ලියලා කාට හරි හේතු කරගන්න දන්නේ. අපි මොනවදෝ හුවා දක්වන්න හදන. අපි මේ මම බාන්න හදන. ඒකට අර ලියන්න ඕන දේ ලියෙන්නේ නැහැ. ඒ නිසා එහෙම ලියවෙන කෙනාට ස්තුති කරන්න ඕනේ. මෙන්න මෙහෙමයි මේවා ලියන්නේ කියලා. ඒ නිසා පොදු කමඨාන් සුද්ධ කිරීමේ යම් ආනිසංශයක් තියෙනවා. ඉතින් අර භයානකමකුත් තියෙනට උසාවියට කැඳවන නිසා. එතකොට කට්ටිය නිකන් අර බඩ යන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ. කොයි වෙලාවෙ කැඳවයිද දන්නේ නැහැ. මටත් ඒක හිතපු ගමන් හිතෙනවා. මේ මනුස්සයා ගෙනලා කසපාර 10ක් ගහන්න ඕනේ සෙනග ඉස්සරහ කියලා. ඉතින් වගේ ලියන්න විස්තර කරලා ඒ විස්තර කරලා ලියන්න නම් බණ දැනගෙන තියෙනවල භාවනා කරලා තියෙනව හරියට ඒකට එළඹිලා එනකොට ඔ නිස්සද්ද වුණා නම් ඔහොම ඉඳ සැක කරලා මේක ස්වාංශයෙන් අහන්න ඕනේ කිව්වනම් නිස්සද්ද භාවේ නැහැ. නිස්සද්ද භාවේ නිම වෙන්නේ මොකක් හරි එකක් ඇවිල්ලා. අන්නේ එන දේට සාදර වෙලා ඒක අලුතෙන්ම භාවනා කරන කෙනෙක් වගේ ඒක භාවනා කරන්න ආයෙත් නිස්සද්ද වෙනවා. ආයෙ සද්ද. ආයෙ නිස්සද්ද. ඔන්න ඔය දෙකේ යන්න කියලා තමයි මම කියන්නේ දස දස දහස් වාරයක් එක පරියන්කයක 10 15 වාරයක් යන්න ඒකයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස සක්මන් කිරීමේදී කෙටි වේලාවකින් යාගත නොහැකි බර ගතියක්ද සමහර අවස්ථාවලදී විසිවෙන ස්වභාවයක්ද ඇත. එම ස්ථානයේ මිදගත් විට මහත් සාහනයක් ගෙන දේ. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ලේ විස්තර සියුම්ව බලන විට ආස්වාසය හා ප්‍රාස්වාසය අතර හා ප්‍රාස්වාසයත් ආස්වාසයත් අතර ගැප් එකක් ඇති බව වැටහි. එම ගැප් හිඩස්වලද වෙනසක් ඇත. ආස්වාසයන්ද ඊට කෙටි ලෙස දැනේ. එසේ නොදැනෙන අවස්ථාවල්ද ඇත. දීර්ඝ හුස්ම රැලිද ඇතිවේ. වේදනාවල් කිසිවක් මාහට නොදැනේ. එකම ඉරියව්වකින් පැය එකක් එකමාරක් සිටිය හැක. එසේ නොවන අවස්ථාද ඇත. සිතට සිතුවිලි මුලදී ගලා ආවද දැන් එම සිතුවිලි එන ප්‍රමාණය අඩු වී ඇත. සිතුවිලි අතර ગેප් එකද වැඩි වී ඇත. මා කාලයක සිට ආනාපාන සතිය හා සක්මන එදිනෙදා කටයුතුද සතිමත්ව කරගෙන යමි. දිනකට පැයක් පමණ භාවනාව කරගෙන යමි. එදිනෙදා කටයුතු සතිමත් වීම නිසා ආතතිය බොහෝ සෙයින් අඩු වී ඇත. එම කටයුතු නිවැරදිව සතුටින් වෙනදාට වඩා කරගෙන යා හැක. රෝගී තත්ත්වයන්ද අඩු වී ඇත. සුදුසු කමටහනක් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකේ තියෙන අර කරගෙන යන දේ දිගට කරගෙන යන්න ඕනේ. දැන් මේ එකලස් වෙලා ආවට පස්සේ විනාශ කරන්නේ නැතුව මේ නිදහස් වෙන ගතිය, මේ විස්්‍රාම වෙන ගතිය, මේ පස්සම්බණි වෙන ගතිය දකිමින් දකිමින් එහෙමම යන්න කියනවා නිකන් එක උද්දීපනය කරලා කියන්නේ ඒව නැත්තම් හිතවදින විදිහට කියන්නේ ලොකු සංසීන කාලේ කියන ඔය වෙලාවට තමන් කන කෑම වෙනස් කරන්න එපා නිින්ද හැඩේ වෙනස් කරන්න එපා නාන වෙලා වෙනස් කරන්න එපා ඇසුරු කරන පිටිස වෙනස් කරන්න එපා තැන් තැන් වලට යන්න එපා ඒකම ඒ රවුමම කරගෙන්න ආරින් රවුම් 2 3 4 5 පරියංක 2 3 4 5 දවස් 2 3 4 5 කරගෙනකොට ඔන්න අරකේ අර ගත්ත ගැම්මේ ඇත්ත ආරේ කසක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේකමයි කරන්න තියෙන්නේ හිතලෙද කරගන්න එපා, කයලෙද කරගන්න එපා. මේ විදිහටම යන්න. සංකර කරගන්න නැතුව යන්නේක මේ වෙලාවේදී කරන අනුග්‍රහයක් කියලා කියතයි. ඒ නිසා ওই විදිහටම දිගට කරන්න කියන එකයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මා ලද අත්දැකීම් තමන් අකමැති කාර්යයක් වුවද එය සතිමත්ව කිරීමෙන් එය වඩා පහසුවෙන් ඉටු කරගත හැක. එදිනෙදා තමන් යෙදෙන වැඩ කටයුතු වලදී සතිවත් වීම නිසා වෙනදාට වඩා පිරිසිදු බවක් හා පිළිවෙලක් ඇති බව වැටහෙන අතර විවේකී වේලාවට සිත ශරීරයේ ඇති කරන අභ්‍යන්තරික ශබ්ද හා වේදනා සමග සතිය පිහිටුවීම විනෝදයකි. දවසක අවසානයේ පීඩාවකින් තොර සැනසිලිදායක බවක් දැනෙන අතර නින්දට යාමටද සතියෙන් යුතුයම සිදුවේ. සතිමත් භවයේ රහස සතුටයි. ඔබ වහන්සේට වගේම මටත් ගීතයක් මතක් වුණා. වහන්සේට වගේම මටත් ගීතයක් මතක් වුණා. ගීතයක්. කියමං ඇහෙන විදිහට මේ කියන්නේ සතුට වෙන විදිහෙන් නෙමෙයි කියවන්නේ අර ලියපෙන්නට හිත නරක වෙන විදිහ. සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල. අතින් ගොරෝසු ගොරක කන්න හඩක් තියෙන. ඔය කාට හරි ලියන ලියන මනුස්සයෙක් ලියවනම් ලස්සනට කියයි. මල් කාන්ති විදිහට මහා ලස්සනමක් දාගෙන ඉන්නවා. ඒකට තපාක වැඩන්නේ. ස්වාමීන් වහන්සේ කිව්වා එයා කැමති නෑ නේ. මං කිව්වා ලියපු කෙනාටම කියන්න කියලා. මල් කාන්ති අමාරුයි දාන්න කියන්නේ. <laughs> සතුට විලයි සැපත මලයි නෙළුවොත් මල අතින් එකයි පවා වුණොත් මල පරවේ ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා මල ඊයට ඇයි අඬන්නේ මොකටද හෙට ගැන හිතන්නේ කඳුලයි කියයි ඇයි පිළිගන්නේ සිනහව ආවම කොතනද ඉන්නේ අපි අර නිදාස් මන්දිරේ ගිහිල්ලා තිබ්බා පොඩි සතිವಾರයක් අන්තර් ආගමික ඔක්කොම ගෙනල්ලා මේ භාවනා කරුවා. සක්මන් කෙරුවා, පරියන් කෙරුවා. ඉතින් මම භාවනා මෙහෙවනකොට මේ බ්‍රදර් චාල්ස් ඇවිල්ලා හිටියා. මං හිතුවේ මුස්ලිම් මිනිස්සෙක් කියලා. ඇවිල්ලා ඉන්ලා ඉතින් කතා කරා. ඊට පස්සේ මං කව බ්‍රදර් සින්දුවක් කියමු කියලා. ඉතින් ওই සින්දුව කිව්වා. සතුට විලයි, සැපත මලයි, නෙළුවොත් මල අතින් එකයි, පමා වුණොත් මල පර වෙයි. ඉරට යටින්, හන්දට යටින් මගෙත් කටහඬ එච්චර හරි නෑ. <laughs> කාලය පැන යනවා. ඒ ඒක ලෙවල අර්ථකතනයක් දෙනවා. හින්දුව ලියුපෙක් කරනාටවත් හිතා ගන්න බැරි සත්‍යමත් වුණාට පස්සේ මේ දෝතට මල නෙළුවාම පුදුමාකාර සැපතක් මේ ජීවිතේ තියෙන්නේ. ওই මොනම සැප සම්පතක්වත් නෑදෑය වට කරගෙනවා සුඛෝභෝගී දෙයක් නෑ. සතිය ආවට පස්සේ බුදුහාමුදුරුවෝ විතරමයි ජීවත් වෙන්නේ. වෙන කාටවත් කරන්න බෑ. ඉතින් ඒක හරි ජොලියක්. හරිම හරිම මේ ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. බුදුන් කියන්නේ ප්‍රමෝදය කියන වචනේ. ඉතින් අපි මේ මෝහන අට කරගෙන එන ගහච්ච සෝපිටිනේ වගේ තියාගෙන අරක මේ කතා කරගෙන ඉන්න අර මිනිහට මේ මිනිහට ඒ මිනිහගේ සතිය කාබාසිනිය කරන දවංගෙත් සතිය නෑ මේ සපත වේලයි සමත ඔය ඔය ඔයක චිත්‍රපටියක තිබේ මම ওই පොඩි කාලේ කොල්ල කාලේ චිත්‍රපටියත් බලලා තියෙනවා ඒ නිසා මේ ලස්සන ජීවිතේ ලස්සන කරගන්න නැතුව මේ එක එකන අපි ඔළුවට දාන මේ න්‍යායපත්‍රය කරන්න ගිහිල්ලා අපි අර සරල ගතිය අහිංසක ගතිය මනුස්සකම නැති වෙලා තියෙනවා මෙතෙන් ආට පස්සේ හැම එකම එකයි මොකාගේවත් වෙනසක් නැහැ. හැබැයි හැම කෙනාම මිනිස්සු. අන්නේ manussකම නැති මොනම දෙයක්වත් වැඩන්නේ නැහැ. ඒ නිසා සත්‍යමත් වුණාට පස්සේ ඒක නිකන් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බෝ වෙන ලෙඩක් වගේ කියලා. එක්කෙනෙක් සත්‍යමත් වෙච්ච ගමන් ඒක අනිවාර්යයෙන්ම අනිත් කෙනාට බෝ වෙනවා. ඒක වසංගගෙන ඉන්න බෑ මොකද ඒක ඒ තරම් සුවඳක්. ඒක නිසා මේකට ආය කවුරුත් මේ මිෂනරි වර්ක් ඕනේ නැහැ. කවුරක් මේ පත හරවන්න දඟලන්න ඕනේ නැහැ. සන්තෝෂෙන් ඉන්නකොට මිනිසුන්ට තේරෙනවා අනික් මිනිසු මේ අමුඩ ගහගෙන තද වෙන්න ගහගෙන කඹරනවා. මේ මිනිස්සයා තියෙන දෙයක් කාලා ජොලිය ඉන්නවා. අඩු ගන්න විනාඩි කිහිපයකට හරි. ඒක නිසා තමන් භාවනා කරනකොට මේ සාසනික වර්තන වැඩේ ඉබේම සිද්ධ වෙනවා. ඔය කෑකොත් සංගහන ලවුඩ් ස්පීකර් බැඳගෙන බෙර ගහ ගන්න අටන්න ඕනේ මේ සතුට දැනනකොට ඒ නිසා පුළුවන් තරම් ඒ සතිමත් චිත්තක්ෂණයට අනුග්‍රහ කරන්න එතන මගේ භාවනාව නැතනේ මුළු ලෝකෙම භාවනා සිද්ධ වෙනවා. බය වෙන්න එපා. ලිඛිත ප්‍රශ්න ඉච්චරයි ස්වාමීන් වහන්සේ. විනාඩි 15ක් විතර තව තියෙනවා. yes. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. මම සක්මන් භාවනාවේ යෙදෙනකොට අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මම ඇවිදිනවා කියන එක මම බලන්නේ ඇවිදින්මින් සිටින්නේදී ඇවිදින්මින් ශරීරයේ තියෙන වේදනාවලුත් එක්ක බ්‍රෙත් එකත් එක්ක ඉන්නකොට ස්වාමීන් වහන්සේ වෙන දවස්වලටත් ඇත්තටම ඉස්සරටත් වැඩිය මනස හරිම කාම්. එතන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මොනම අවස්ථාවකදීවත් මధుරේක හා හෝ කුඹේක හරිවත් කෑවයි කියලා මනස මොනම හේතුවකටවත් සැලෙන්නේ නැහැ. ඒ කාම්නස් එක ඒ විදිහටම තියෙනවා. ඒ ගමන් කරන වදාවේදී අතනම් කිව්වොත් මනස මේන් ඔබ්ජෙක්ට් එකක් වෙනවා ඒ වෝකින් එකයි බ්‍රෙත් එක අතරම කිව්ව සෙකන්ඩරි වෙනවා ඒකේ කන්ටිනියු කන්ටිනියු කර කර ඉන්නේ නැද්දී ස්වාමීන් වහන්සේ මේන් ඔබ්ජෙක්ට් එකේ විදියදී අර ඇවිදිනවා කියන தത്വයට යනවා මිස කැවිදින්න ඕනේ නැහැ ඒකත් එක්ක මෙයන්දී ස්වාමීන් වහන්සේ එක පාරටම අර ඉන ස්පීච් එක හුඟක් කියවෙන අවස්ථාවල් තියෙනවා එතෙන්දී අර මයින්ඩ් එක අර රෙස්ට් වෙලා රිස්ලස් ගතියකට එනවා ඊට පස්සේ ඒකත් එක්ක ඉන්නේ නැද්දී ආයෙත් ඒක රෙස්ට් රෙස්ට් භාවයට එනවා. ඒ වගේ 10ක් 15 වතාවක් ඒ වගේ වැවිලා පස්සේ මම ඒකත් එක්ක මැතනම කිව්වා පරියන්කයට ගියා. පරියන්කයට ගියේ නැද්දී පරියන්කයේදී weight එක දැක්කා. බඩි weight එකයි weight එකත් එක්ක ස්ලයිඩ් බ්‍රෙඩ් එක හරිම සිනිදුයි. ඒකත් එක්කම heart beat එක තිබ්බා. ඒක ඒ තුනේ ඉන්නේ නැද්දී මයින්ඩ් එක ඒ විදිහම තමයි හරි calm. ඒ වේට් එකයි හાર્ට් බීට් එකයි ඒ බ්‍රෙත් එකයි තනිකර සෙකන්ඩරි එකක් වෙලා මයින්ඩ් එක තමයි ප්‍රමුඛත්වය ගත්තේ. මයින්ඩ් එක ප්‍රමුඛත්වයේ වෙලදී ඒ සෙකන්ඩරි ඔබ්ජෙක්ට් එක හිමීන්ට හිමීන්ට හිමීන්ට කෑලි වලට කැඩිගෙන කැඩිගෙන ගියා. මයින්ඩ් එක මේන් ඔබ්ජෙක්ට් එකක් වෙලා මයින්ඩ් එකෙන් ඇතරම කිව්වොත් ඩීප් ඩීප් ඩීප් තත්ත්වයකට යනවා කියන එක තේරුණා. තනිකර කාම් ඒකේ හරි කම්ෆර්ටබල් හරි ප්ලෙෂරබල් තත්ත්වයක් තිබ්බා. ඒකේ මිනිත්තු 20ක් විතර හිටියා. මිනිත්තු 20ක් විතර ඉඳලා ආයෙත් සක්මනේට යදිටෙද්දි අර ඉනර් ස්පීච් එකේ තිබිච්ච ප්‍රශ්න අර දැක්ක යා හරි ටිකක් ඩිසිප්ලින් එකක් තත්ත්වයක් තිබ්බා. ඒ වගේම අර හුඟක් ඒ තිබිච්ච වංශයේ ඊයේ කියපු අර සූත්‍ර දේශනාවේදී අර සතුටුදායක අර සැනසින්දායක තත්වයක් සක්මනේදී කරනකොටත් ඒ දෙ තිබ්බා. මම මෙතනදි මොකද්ද තව ඉම්ප්‍රූව් කරන්න ඕනේ සෝන්ස්? එහෙනම් ඉස්සෙල්ලා බලනකොට යෝගාවචරය හිතන්නේ මේ අරමුණක් තියෙනවා අරමුණට හිත දැමීමෙන් tempat අරමුණට හිත දැමීමෙන් කය කොහොම හරි කලබල නැතුව tempat කරගන්නවා කියන. නමුත් හොඳට කයයි හිතයි දෙක සමාන වෙනකොට පේනවා මෙතන මේ අරමුණ නෙවෙයි හිතම අරමුණ වෙන්න පටන් ගන්නවා. හිත අරමුණ වෙලා බලනකොට කියන්නේ හිත හොඳටම අරමුණත් එක්ක එක සමාන වේගයෙන් යනකොට බලන දේට බලන දේ හරහා හිතේ ක්‍රියාවලිය පේනවා. එතකොට පේන තියෙනවා මේ බලන අරමුණ නෙවෙයි වැදගත් වෙන්නේ හිත පේන වෙලාව. එතකොට කියනවා ඥාතංච ඥානංච උබෝපි විපස්සති කියලා. මේ අරමුණ කියලා පේන්නේ හිත තමයි. අරමුණ තැම්පත් නම් හිත තැම්පත්. අරමුණ ගොරෝසු නම් හිත ගොරෝසුයි. අරමුණ සියුම් නම් හිත සියුම්. එතකොට පේනවා මේ අරමුණට වැඩිය හිතයි මේ වැඩ කරන්නේ කියලා. දැන් හිත ලං වෙලා පේනවා. මේ දෙකම එකයි. අරමුණයි හිතයි දෙකම එකයි. වරින් වර අරමුණ ඉස්සර වෙනවා, වරින් වර හිත ඉස්සර වෙනවා. නැත්නම් නාම ධර්ම ඉස්සර වෙනවා, රූප ධර්ම ඉස්සර වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ හිත කිව්වට මම ඉස්සර වෙනවයි කියලා. එයාට ඉස්සර වෙන්න බෑ රූපයක් නැතුව. රූපේ කිව්වොත් මම ඉස්සර වෙනවයි කියලා එයාට ඉස්සර වෙන්න බෑ නාමයක් නැතුව හිත නැතුව. ඇත්තටම මේ දෙක එකට පහළලා එකට විනාශ වෙන්නේ. නමුත් අර අපි බලන බැල්මට වරක හිතනවා රූපේ ඉස්සර වෙනවා හිත පහු වෙනවා නැත්නම් හිත ඉස්සර වෙනවා රූපේ පහු වෙනවා කියලා. ඒ නිසා මේ කට්ටිය ඕන දෙයක් කියාගත්තා වගේ. මොනවා ඉන්ටර්ප්‍රීට් කරත් කමන්නේ තමන්න තියෙන මේ විදියට යනකොට මේ දෙකේ නිකන් මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය කියලා මනස ඉස්සර වෙනවා වගේ කියවෙනවා ධම්මපද ගාථාවේ. නමුත් ඒකේ ඉස්සර වුණාට කාලයේ වෙනසක් දකින්න බෑ. මනස මතුවෙනවත් එකම අරමුණ මතුවෙනවා. අරමුණ මතුවෙනවත් එකම මනස මතුවෙනවා. මේ දෙක එකට මතුවෙලා එකම රසය අරගෙන එකට ගිවිලා යන ධර්ම. ඒ නිසා එකක් එකක් ඉස්සර වෙන්නේ නැහැ. එකක් එකක් ඉස්සර වෙන්නේ නැති වෙලාවේ අකාලිකයි. එකක් අගේ ඉස්සර වෙනකොට කාලයට අහු වෙනවා. ඉතින් රහතන් වහන්සේගේ හිත කාලයේ කන જાති හිතක්. කාල කන්නේ හිතක්. කාලෝ ගසති බුහතානි කියලා කියනවා. එයා කවදාකවත් හිතට ඉස්සර වෙන්න දෙන්නෙත් නැහැ, අරමුණට ඉස්සර වෙන්න දෙන්නෙත් නැහැ. ඒ දෙක එක ගානට තියාගෙන ඒක තමයි එලඹ සිටි මොහොත. එහෙම නැත්නම් කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. පෘථජ්ජනයාගේ රූපේ ඉස්සර වෙන්නේ. භවනා කරන වරින් වර නාමයේ ඉස්සර වෙනවා, හිත ඉස්සරනවාගේ පේනවා. හරියට වෙන්නේ දෙක මේක ගන්න යන්නේ. අපි පේන දේ තමයි හිත කියන්නේ. අරමුණට දැම්මට පස්සේ අරමුණ කියලා පේන්නේ හිත තමයි. අරමුණ තැම්පත් වෙනවා හිත තැම්පත් වෙනවා. අරමුණ ගොරෝසු වෙනවා හිත ගොරෝසු වෙනවා. අරමුණ සියුම් වෙනවා හිත සියුම් වෙනවා. අරමුණ කැටි කැටි යනවා හිත කැටි කැටි යනවා. අරමුණ ලිහිලි යනවනම් යනවා හරියට මේ මීමැසි පොදියක් වැස්ස වෙලාවට හොඳට වදයක් වගේ තිබුණාට අවුව වෙලාවට බලනකොට එකෙක්වත් නැහැ. ඔක්කොම ගිහිල්ලා. හැමතැනම විසිරලා. මොකද මේ උමීපණිවන්න කියලා. හැබැයි මේ මීමැස්ස මැරිලා නැහැ. ආයෙකට වෙච්චාම ආයෙ වදේ පේනවා. ආයෙ විසිරිච්චාම වදේ නෑ වගේ. මීමැසි පොදියටම මීමැසි පොදියටම එක ආත්මයයි තියෙන්නේ. එක එක මීමැස්ස දන්නේ මම මේ විශාල ආත්මික කොටසක් කියලා. ඒ එක මීමැස්සෙක්වත් මීමැස්සියක්වත් තමයි මොකද කරන්න කියලා දන්නේ නැතුළු ඒ රස්සාව යා කරන ඉච්චරයි. මුළු මී වදේටම එක ආත්මයක් තියෙනවා වගේ. විස්තර කරනකොට කියන්නේ. ඉතින් වරින් වර මේක විසිරෙනවා. වරින් වර එකතු වෙනවා. ඒ වාතයේ ආර්ද්‍රතාවය මත ආතාවය වැඩි වෙනකොට එකතු වෙනවා. අඩු වෙනකොට විසිරියන වගේ හිතත් ඒ වගේ කැඩි කැඩි යනවා පේනවා. ඉතින් අර මම මාගේ කියන බය වෙන එක නම් හිතනවා මේ හිත කැඩිලා ගියාම කලන්ත ඇරිලා මැරිලායි කියලා. නෑ ඉතින් මේ වැසු මේ පෙනිවන්න ගියයි කියලා මේ වදේට හානියක් නෑ. මොකද ආපහු එනවනේ මෙයා. හිත ඇවිස්සෙනවා ආයෙකතු වෙනවා. අරමුණ ඇවිස්සෙනවා ආයෙකතු වෙනවා. ඔක දිහා බලන්න ඉන්න පුළුවන් නම් මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා මේකට සැලෙන්නේ මේ වෙනදී මගේ කරගත්තොත් නේ මම කරගත්තොත් නේ මගේ ආත්මේ කරගත්තොත් නේ ඉතින් මෙහෙම යන කෙනෙකුට ඉස්සරහට පේනවා මේ ඒ චිත්‍රපටිය යනවා ඒක DVD එකක් unedited editable එකක් තමයි තියෙන බලහින්නක විතරයි කොච්චර බිඳලා ගියත් එකතු වෙනවා කොච්චර එකතුනත් බිඳලා යනවා ඒක නිසා මේ බිඳිනකොට සතුටු වෙන්නයි එකතු වෙනකොට අඬණ්ඩයි නැත්නම් ඒක අනිත් පැත්තේ යන්න ගියොත් කිලෝ රක්ම නැහැ මේ ගමනේ. දැන් ඔබට ඕන්නම් හිත ඉස්සර වෙයන්. ඕන්නම් අරමුණ ඉස්සර වෙයන්. ඔය කොයි දෙක ඉස්සර වුණත් ඒ දෙන්නට වෙන්ව ජීවත් වෙන්න බෑ. අර පේන හැඩේට ඉස්සර වෙලා තියෙන මොකද්ද කියලා කිව්වට ඒ නිසා මේකම දැනගෙන පරමාර්ථ වශයෙන් තියෙන දෙන්නම සමාකාරව වැඩ කරනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ ඇයි කියලා මේ ඇයි නාමයේ ඉස්සරහින් දාලා තියෙන්නේ කියලා චූල සත්‍යක සූත්‍රයේ අටුවාව විමසනවා. ඇයි මේ නාම රූප පරිච්ඡේද ඥාන කියලා කියන්නේ? ඇයි රූප නාම පරිච්ඡේද ඥාන කියලා කියන්නේ? යෝගාවචරය බැනට බයින්නේ රූපෙන්නේ. ඒ නිසා රූපෙනේ ඉස්සර තියෙන්න ඕනේ කියලා. නමුත් නම දාලා තියෙන නාම රූප පරිච්ඡේද ඥාන. හැබැයි දෙක වෙන් කරන්න බෑ. හිතමයි අරමුණ කියන්නේ අරමුණමයි හිත කියන්නේ ඒක තේරෙන්නේ අරමුණ රූපේ රූප සංඥාවක් වෙනකොට. රූප සංඥා වෙනකොට අරමුණයි රූපේ දෙකම එකිනෙක පටලැවෙනවා, මිංගල් වෙනවා. ඊට ඉස්සෙල්ලා තමයි මේ රයිගමයි ගම්පලයි වගේ දෙකට බෙදලා යන්නේ. නිසා ඕම දිගට මේ මේවත් මේවා එක එක මැනර්ස් ආකාර තව නාඩ නාඩගම් ටිකක් පෙන්නනවා ඔයා. තව තව ජවනිකා පෙන්නනවා. මොනව පෙන්නවත් ඔය දෙකේ නාඩගමක් තියෙන. නිසා දිගට කරගෙන යන එකයි තියෙන්නේ. සිංහලද කතා කරන්න ලේසි ඉංග්‍රීසිද? English is better. සිංහල මේ මිසුර තේරෙන්නේ නැහැ ඔය කියන ඒවා. <laughs> ඒ දෙන්න පව් කිය බනින්න හොඳ නැන්නේ. කමන්නේ ඒ මොනක් කරලා අපි ඔය කොහොම හරි ෂේප් එකේ යනවා ඒක වැඩි. හොඳයි. තව විනාඩි දෙක තුනක් තියෙනවා කවුරු හරි උසාවියට ඉබේ වෙනවනම් අවසරයි ස්වාමීන් වහන්සේ මට භාවනා කරන්න යනකොට එකපාරට මරණය ගැන සිහි වුණා. ඊළඟට මරණය ගැන සිහි වුණාන් පස්සේ ශරීරේ නිකන් පංචස්කන්ධ නිකන් වැඩක් නැත් දෙයක් කියලා නිකන් මහා කලකිරීමක් ඇවිල්ලා සක්මන් කරන්න ගියත් භාවනා කරන්න ගියත් මරණය සිහි වෙලා මගේ ශරීරයේ තියෙන අනිත්‍යභාවය මට ඒත් සිහි වෙනවා ඉතින් අර කමටහන වැඩෙන්නේ මේ ගැනම තමයි නිතරම හිත යන්නේ නිකම්ම වැඩක් හිස් දෙයක් වගේ කියලා හැම වෙලේම මතක් වෙලා නිකන් මහා නිස්සාර ගතියක් තමයි මට තේරෙන්නේ ද්වේෂය මුලින් ඉඳලා හැවක දක්වාම ද්වේෂය තියෙනවා ඒ නිසා ලස්සන බුදු පිළිමයක් ගාවට ගිහිල්ලා මල් ලාට්ටියක් කඩාන ඇවිල්ලා බුදු පිළිමයට පූජා කරලා කල්පනා කරන්න මට මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන්නේ manussත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙන්නේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන මේකට ද්වේෂ කරන්න එපා. මේක මරණ මරණ ගැන හිතන එක අනලක දෙයක්ද? හිතනව නෙවෙයිනේ හිතෙනවනේ. ඔව් නිකන් මම එක මත් ගන්න මතු වෙලා එනකන් එනවා නිකන්. එච්චරයි. ඒක නිසා හිතනව නම් කවදා හරි මරණ ෂුවර්. බෑ හිතුනොත් ඉතින් ඒක මං කෙලිම කියන්න යන්නේ නැහැ. මම කියන්නේ හොඳ නැහැ. නෑ ස්වාමීන් වහන්සේ පොඩි කාලේ ටිකක් දේශ චරිතයක් තමයි හරියට තරහ යන මට පොඩි. ආ ඒක දෙකක් නෑ මට ළඟට එනවා ගඳෙන් කියන්නේ. ඒක අය අහන්න දෙයක් නෑ. ඒක ඉතින් හැටි. ඒක ඉතින් ඔය බැදපු ගෑනුන්ගේ ඉතින් ස්වභාවය ඔක තමයි. මේ මෑණිවරුත් ඒ වගේ. ඉතින් මම ওই ළඟට එනකොට බයයි. මොකද ද්වේෂ චරිත. ඒක කියන්න ප්‍රසිද්ධිය කියන්න මට ඔන්න හොස්සලකින් අසරන්න බෑ මට තද වෙනවා. නිතරම මරණය. ඉතින් මේ මරණ මරණය දකින්න කෙනාට බන්නේ නැත මරණය හිත පයින්න කෙනාට ද්වේෂ ජනක දේවල් ආහාර වෙනවා. එයා ඉන්නෝනේ සුන්දර දේවල් එක්ක. දවසේ හොඳම වෙලාවේ මල පහනක් පූජා කරලා සතුටු වෙලා කියන්නේ දුර්ලභෝ මනුස් බුද්ධෝපාදෝ ලෝකස්මි. දුර්ලභෝ manussත්ත්ව පරිලාභෝ. දුර්ලභාක්ෂණ සම්පත්තිය. ඒ නිසා මට මේ ලැබිච්ච ඡන සම්පත්තියේ වර්තමානයේ ජීවත් වෙන්න ඕනේ මම. විනෝ විනෝදෙන් හිටකේ තමයි. ඈ මම බොහොම විනෝදෙන් හිටකේ තමයි. නව දැන් මට බයයි මේ මේ මතහැරලා ගියොත් එම ආයේ ජොලියට මෙයි කියලා එකක් බය තියෙනවා. ඒක ඒක දැන් අපි ඔගේ සතුට විලයි, සැපත මලයි, නෙළුවොත් මල අතින් එකයි, පමා වුණොත් මල පර වෙයි. ඉරට යටින්, හඳට යටින් කාලය පැන යනවා. අර මරණ ඡාන්න චේතන නැත්නම් මරණානුස්තිය ඉන්න වගේ ඒ ජොලිය හෝ මේ කියන द्वේෂය අපේ පාලනේ නැහැ. අපිට එයි ඒක නැතිලා මේක ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. අපි හිතනවා මේ මේ කානිවල් එකට ගියොත් බර්ත්ඩේ පාටි එකට ගියොත් සැපත ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ওই තරම් තියෙන පාටි වලින් එන ගෙන්න එපාය. ඒවට නොගිය ජොලිය ඉන්න මනුස්සයා ජොලිය ඉන්නේ. අපි මේකේ තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ ආගම වගේ එකක් ඔළුවේ දාගෙන මේක තමයි වෛර කරන එකක් තියෙන්නේ. ඒක නිසා සුන්දර වේලාවක. එහෙම නැත්නම් ලස්සන ඉර පායන වේලාවක, ලස්සන බුදු පිළිමයක් ගහලා, ලස්සන මල් ටිකක් පූජා කරලා මම වාඩි වෙලා ඉන්නවා. හොඳට පట్టලව ඒ කියන උතුරටම මීටත් වැඩි පට්ට ගිනි ගහන අවුවක් ගාව උතුරලා යන ලිඳක් ගාව වාඩි වෙලා ඒකේ මාල්මත් තමයි අපි කියන්නේ අපි අරින්ද දේශ කරතේ ඒක තමයි ලකගෙන කියන එක ඒක ප්‍රශ්න අපේ අපේ අපේ මට මට මයික් එකට කතා කරනවා. මට මොනවා කිව්වත් දැනෙන්නේ නැහැ. මොකද මට කියලා ගියක් නැහැ. මට කියලා අක්කා කෙනෙක් නැහැ. ඉතින් මේකට තියෙන කැමැත්ත ඒ බුදුජාන් වහන්සේ ළඟට ඇවිල්ලා දීගණක කියන බ්‍රාහ්මණයා කියන සාංශය මේ කිසිම දෙයක් මේ ලෝකේ තියෙන දෙයක් මට ඉවසන්න බෑ. සබ්බං මේන කමති කියලා කියනවා. මේ ලෝකේ එපා වෙලෙදිමුදී එයා හිතන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මේකට අගය කරයි කියලා මේක මේ ලෝකේ එපා වෙලා. ඒතර බුදුහන්සේ කියනවා මේ සියල්ල අකමැති කියන එකට උඹ කැමති නේද කියලා අහනවා. මම සියල්ලට අකමැති කියන එකට උඹ නිතරම කැමැත්තක් තියනවාද කියලා. ඉතින් අරමස උඩු කුරුඤ්ඤන් වෙලා යනවා. කාට හරි කිව්වොත් මේ ඔක්කොම ප්‍රකාශ කරන द्वේෂයෙන් ඒක දන්නවනම් ඊට පස්සේ द्वේෂයට ඉන්න බෑ. ඊට පස්සේ hina විතරයි. ඊට පස්සේ hina යනවා මේ මරණානුස්සතිය කියලා කියන්නේ මගේ द्वේෂය නියෝජනය කරන වෙලාව ඒකට කිට්ටුවෙන් හරි යන දෙයක් දැක්කොත් තවත් මේක ගින්නට පැදුර දැම්මා වගේ පිදුර දැම්මා වගේ වෙනවා. ඒ නිසා ලස්සනම වෙලාවක් හොයාගන්න කියනවා. දවසේ කලාවේ. ඉතින් ඒ වෙලාවේ වාඩි වෙලා මම දැන් සෝසේ වාඩි වෙලා ඉන්නවා. ගිනි ගහන අවුවක ඒක විසින්ම උතුරලා යන ලිඳක් ගා වාඩි වෙලා බාල්දිය බාල්දිය වතුර අරගෙන ඇඟේ දාගන්නකොට වැටෙන වැටෙන වතුර බාල්දියකින් නිවීමක් ඇති වෙනවනේ. අන්න වගේ මේ ලැබිච්ච manussත් ප්‍රතිලාභේ වටිනාකම اگේ කරන්න කියලා. බුද්ධෝත්පාද කාලේ මේ ඉඳගෙන ඉන්න බව දැනගැනීමේ ක්ෂණ සම්පත්තිය. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ක්ෂණ සම්පත්තියෙන් පිරෙනකොට මරණානුස්සතියට වැද ගන්න බෑ ඇතුළට. පාළුගෙට තමයි ඔය පාළුගෙට තමයි ඔය හැම දෙයක්ම ඇදගෙන වැටෙන්නේ. ඒක නිසා හිත පුරවලා තියානින්න වර්තමාන මොහොතේ. ඉතින් අවාසනාවට වගේ උගෝදෙනෙක් හිතනවා මේ මේ මරණානුස්සතිය කල්පනා කරන එක හරිය පිනක් කියලා. පිනක් වෙනවා නිත්‍ය සංඥාව ඉන්න කෙනාට. නමුත් මේ ද්වේෂය ඉන්න කෙනාට පිටුර දැම්මා වගේ ගින්නක්. ඉතින් ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න. ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා මට තරහ යනවා. ඒ නිසා හොඳට නාල හොඳට ඇඟ මේ Tamanට ප්‍රිය වෙච්ච වෙලාවක හොඳ තැනක සක්මන් කරලා හෝ වාඩි වෙලා කල්පනා කරන්න මම දැන් මෙතන වාඩි වෙලා සුවසේ සම්බරව වාඩි වෙලා ඉන්නේ. මරණය ආපුදි මේ වෙලාව වෙනවන වඩා හොඳයි කියලා හරි ඉඳගෙන ඉන්න මොහොතට ඒකේ තියෙන පිරිච්ච ගතියට ඒක ලොකු සාංශේ පාවිච්චි කරන්නේ සාසන සම්පatti කරගatiට හිත දාන්න. ඊට පස්සේ ජොලියට ගියත් කමක් නැහැ ආයෙ මරණයට යනවා ජොලියට යනවා. මේ දේ හැංගිලා වෙනවට වැඩිය දැනගෙන කරන එක හොඳයි. ඒ වගේම මේ ස්වභාවක ප්‍රසිද්ධ කරනකොට ලොකු සාන්තියක් තියෙනවා. අහංගගෙන වසංගගෙන ඉන්නවට වඩා ස්වභාවක ප්‍රසිද්ධ කරන මොකද අනිත් ඔක්කොමත් ඒ වගේ ලෙඩුමනේ. අපි ඔක්කොම එක වාට්ටුවේ ඉන්නේ කාටත් එකම පිස්සුව තියෙනවා. මේකට සාමාන්‍ය වාට්ටු කියලා තමයි කියන්න වටින්නේ. මට තමයි හොඳටම පිස්සු තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තරහ යන බව කවුරු හරි දැකලා hina වෙන්න. එයාට කියන්නේ ළඟින් යන්න එපා මට පොඩ්ඩ වැරදුනොත් තද වෙනවා මිරිස් කටලක් වගේ කියලා කිව්වහම ඒ මිනිස්සු තේරුම් අරගන්න. හැබැයි මේ ඒ භාවනා නොකරන අයට කියලා වැඩක් නැහැ. ඒගොල්ලෝ කැමති නෑ ඒක තේරුම් ගන්න. භාවනා කරන අය අතරේ අපිට තියෙනවා අපේ පව ප්‍රකාශ කිරීමෙන් අපි පිනක් බාටපත් කරගන්න. ඒ නිසා නිතරම මෛත්‍රී අදහස කියන්නේ සුභ පරමාහම්බික වේ මෙත්තා චේතු විමුක්තිං වදාමි. ඉදපඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපරි විජ්ජන්තස්ස කියලා බුදුන්සේ දේශනා කරනවා. මේ ඔක්කොම සුභ විදියට දකින්නේ කියලා. නිවන් දකින්න තෙක්. නිවන් දැක්කට පස්සේ ඒක ඕනේ ඒ නිසා මේ වගේ චරිතයකට දැනගන්න ඕන බුද්ධෝත්පාද කාලය හොඳයි. manussත්ත්ව ප්‍රතිලාභය හොඳයි. චන සම්පත්තිය හොඳයි. බණහණේ හොඳයි. සත්පුරුෂ සේවනයේ හොඳයි. පැවිද්ද දකින්න ලැබෙන්නේ කොහොඳයි කියලා ඒකේ තියෙන ಗುಣපැත්ත, ආනිසංශපැත්ත, ප්‍රමෝදපැත්ත බලන්න. නම් මොකද? වෙන මොනවාරි නමක් දාන්න වෙනවා ඉතින් දැන්. මයික් එකට කතා කරන්නේ නැහැ කියලා දොස් දිගට අරන් යන්නේ නැහැ ස්වාමීනි. මම බොහොම කරුණාවන්තයි. මට වෙලා තියෙනවා. මට තේරෙනවා වට ගන්න. මට තේරෙනවා වට ගන්නකොට මම මගේ නමත් ඒ වගේනේ. අපේ ගමේ අපේ ගමෙන් අහලා කියන මං එන පන්සලෙන් ඇවිත්. ඒ නිසා අර මේම කේන්ති යන අයට කියනවා මේ මේ ලාභ මැටි වලන් තියෙන්නේ. <laughs> ඒ හැම මැටි වලන් ගෙනලා වතුර පුරලා බාග පිටියුර තියලා තියන්නේ කියලා. කේන්තියක් ගිය ගමන් ඇස්සලක් ගහනවා එකක් පොළවේ. ඉතින් gedare ඉන කට්ටිය දන්නේ දැන් හොන්දට කේන්ති කියලා. හැබැයි මෙයා දන්නවා මුට්ටිය විඳිනකොටම කේන්ති යනවා කියලා. ඒ නිසා හැමදාම පොළට ගිහිල්ලා මැටි වලන් ලාභ මැටි වලන්. දැන් අපි මේ දවස්වල මේ ලොකු ව්‍යාපාරයක් අපි ළඟ තියෙනවා. මේ දවස්වල මේ සතිපාසලේ ආයත මැටි වලන් හදන්නට උගන්වන්න. සෙක්කුවක් ගෙනල්ලා මැටි ගෙනල්ලා පොඩි උන්ට කියනවා මැටි වලන් හදන්න කියලා. ඉතින් හැදුවොත් අපිටත් බිස්නස් කරත හැකියි. ලාභ මැටි වලන් ගේන්න වතුර පුරලා තියන්න භාග පිටියුර. පොඩි හරි කේන්තියක් ගිය ගමන් එයාගේ බුණ දිහා බැලුවා ගත්ත ගැව්වා. ඉතින් අර අර මනුස්සයා හිතන කේන්ති ගියා කියලා මෙයාගේ මැටි වලඳ බෙල්ල යනකොට මෙයා කේන්ති යනවා. ඉතින් ඒකට කවුරුත් බැනගන්න දෙයක් නැහැ. ආයෙ පොළට යනවා. ආයෙ මැටි වලන් ගේනවා. වතුරයි මැටි. පුච්චලා තිබුණ නැති වුණා ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා නිකන් ජීවිතේ හිනහ වෙලා අතාරින්න. ඔය ඔය සීරියස් අරගෙන කරන්න. මටත් අද වෙච්ච වෙලාවල් එනවා. ආපු ගමන් ඒ වෙලාවේ කො රිලෙව් එකට ගහනවා. එහෙම නැත්නම් ඔය ළඟ ඉන්න හාමුදුරුවෝ කෙනෙකුට ගහනවා. ඉවරයි. ඉතින් ඒගොල්ලෝ දන්නවා මේ ඒ ස්වාංශයට පොඩ්ඩක් කේන්ති කියලා තියෙන කියලා. ඉතින් ඒක එතනින් ඉවර ඒක නිකන් මේ ඒ ඒ නිකන් විනෝදාන්තයක් වගේ. තියාගෙන ඉන්න මට තියාගෙන ඉන්න බෑ. ඒක නයි හොඹට දෙයක් දමලා ඉනවා ඉවරයි. ඉතින් ඒක ගණන් ගන්න එපා. ගණන් ගන්න නැතුව ලැබිච්ච චිත්තක්ෂණයට සමවැදලා ජොලියේ ඉන්න එකයි තියෙන්නේ. දැන් ටික අඩු වුණා වගේද කේන්තිය? නෑ. නෑ කේන්තිය අඩු වුණාද කියලා? අඩු වෙනවා. හැබැයි අපිට විනාඩි 10ක් විතර වැඩිපුර ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ මාසට අහං කරනවා. අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා. පරියන්ක භාවනාවට ඒ ප්‍රකාශයත් එක්කම සැසිවාරයේ સમાප්තිය සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.